සියලු දෙනාට පින්වත්නි අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 540 වසක් මුළුල්හි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සෑම හිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධයා නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙනෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම අධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකක අධිකාරී ත්‍රිපිටකාචාර්ය පූජනීය කහගොල්ලේ සෝමවංශ පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු පින්වත්නි මේ උතුම් සතහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්වර දායකත්වයේ ලබා දෙන්නේ තෝරයාය වැරල්ලවත්ත ලිපිනේ පදිංචි සුමනා ප්‍රේමරත්න මහත්මිය ධනුෂ්ක නිරෝෂන් ඇතුළු ප්‍රදේශවාසී පින්වත් පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. කවුරුත් මෙසේ කියන්න බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහබෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරතන් වහන්සේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි මම තරහා නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි මාමින්ම මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද මහා සංඝ රුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම මගේ හිතවන්තයෝද මැදත් නෝද අහිතවන්තයෝද සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං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 දසයමේ භික්ඛවේ ධම්මා ඉත්තා කන්තා මනාපා දුල්ලබා ලෝකස්මින් කතමේ දස භෝගාවන්නෝ ආරෝග්‍යං සීලං බ්‍රහ්මචරියං බාහු සච්ඡං මිත්තා සංගා ධම්මා පඤ්ඤා ඉත්තාකන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් තීති අතිපූජ්‍යපාද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසර මහා සංඝරත්නයෙන් අවසර සදහවත් වාසනාවන්ත පින්වත්නි අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් කළ දේශනාවක් මේ ඉදිරිපත් කළේ පින් ඇත්තන්ට ලැබෙන විපාක 10ක් මේ දේශනාවෙන් අපට පැහැදිලි කරනවා සමස්ත ලෝකයට විසුරුවා හරින මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන්නේ තෝරයාය මොහොත්තව වැරැල්ලවත්ත පදිංචේ සුමනා විජේරත්ත මහත්මිය දනුස්ක නිරෝසන් මහත්මා ඇතුළු ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. මේ පින්කම අනුරාධපුර රුවන්වැලි මහා සෑයේදී සිදු කිරීමටයි බලාපොරොත්තු වුනේ. රටේ ඇති වුණ කරදර පීඩා නිසා මෙම ස්ථානයේදී මේ ධර්ම දේශනා පින්කම සිදු කිරීම සඳහා යොදා ගන්නට යෙදුණා. ධනුස්ක නිරෝසන් මහත්මයා ඇතුළු මේ පිරිස බොහෝම ඕනෑකමෙන් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සංවිධාන කළේ. තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය වැය කරලා අතිවිශාල පිනක් මේ සිදු කර ගන්නට යෙදුනේ. සංසාරේවත් ගෙවා නිම කළ නොහැකි පිනක් ලෝකෙට බණක් කියවන අය කියන එක අතේද සංසාරෙත් කරගන්න බැරි වුණ අනාගත සංසාරෙත් බැරි වෙන පින්කමක් තමයි අද මේ සිද්ධ කරන්නේ බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ වාර දෙකක් සමස්ත ලෝකයටම මේ තමන්ගේ දායකත්වයේ යොමු කරලා කරන ධර්ම දේශනාව සුරවා හරිනු ලැබෙනවා. හැමෝටම හිතෙන්න පුළුවන් අනේ මටත් බණක් කියව ගත්තොත් බෞද්ධයා රූපවාහන ඔස්සේ කියලා හිතෙන්න පුළුවන්. ඒත් හැමෝටම මේ කාර්ය කරන්න අමාරුයි. නමුත් මේ කරන පින්කමකට හෝ සම්බන්ධ වීමට ලැබීම දායකත්වයේ ලැබීම තුලින් පිනේ අඩුවක් වෙන්නේ නැහැ හිත පාදවාගෙන පින් ලබා ගැනීම ඊ타මත්ම වැදගත් වෙනවා. මේ පින්කම සඳහා මහා සංඝරත්නය අවවාද අනුශාසනාවෝ ලැබුණ ඒ වගේම මේ සදාවත් හැම කෙනෙකුගේම සහභාගීත්වය ලැබුණ බොහෝ දෙනාගේ උදව් උපකාර අනුග්‍රහය ලැබී තිබෙන බව පැහැදිලි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 5000යි ලෝකයේ පවතින්නේ. දැන් ඒත් අවුරුදු 2600 ගණනක් ඉක්ම වෙලා ගිහිල්ලා. තව අවුරුදු 2400 37 වසරයක් පමණ ලෝකයේ බුදු දහම පවතින අන්තිම වකවානු වෙනකොට කොහොම වේද දන්නේ නැහැ. අඩුම වයස ප්‍රමාණය තිබෙන්නේ ගෞතම බුද්ධ ශාසනයට වසර 5000යි. අනිත් බුද්ධ ශාසන අවුරුදු 20000ට එහා ලෝකෙ පැවතුණා. අවුරුදු ලක්ෂය අවුරුදු 80000 අවුරුදු 70000 60000 අවුරුදු 40000 අවුරුදු 30000 සහ අවුරුදු 20000 ඔය විදිහට මේ බුද්ධ ශාසන වල ආයුෂ ප්‍රමාණය තිබුණා. වැඩිපුරම දීර්ඝායු බුද්ධ ශාසන තමයි තිබෙන්නේ. හැබැයි බුදවරු ලෝකේ අඩුයි. මේ සාරා සංකේය කල්ප ලක්ෂයටම බුදවරු 28 නමයි. ඊටාම ස්වල්ප ප්‍රමාණයක්. සාරා සංකේය කියන්නේ අසංකේය කල්ප හතරයි. සාර කියන හතරයි. එතකොට කල්ප ලක්ෂයකට සහ අසංඛ්‍ය කල්ප හතරකට බුදවරු 28 නමයි. බලන්න කොයිතරම් අඩුද කියලා. කල්පයේ තෝරන එක හිතන කොටත් බය හිතෙනවා. යදුණක් මානේ දිගපළල උස ටැංකියක් තිබෙනවා. මේ ටැංකියට ඉරදිමත් කෙනෙක් සාමාන්‍ය කෙනෙකුට බෑ ඉරිදිමත් කෙනෙක් අබෑට වලින් පුරවනවා. පෙරවලා අවුරුදු 100කට වරක් එක අබෑටයක් ඉවත් කරනවා. එතකොට මේ විශාල අබටැංකිය කවදා හෝ නමුත් ඉවර වෙන අවුරුදු 100කට එකක් එකක් කොහොම ඉවත් කරා කවදා හරි ඉවර වෙවි. ඒත් කල්පයේ ආයුෂ තමත් තිබෙනවයි කියලා ධර්මයේ පෙන්වනවා. සාසප උපමාවයි පම්බත උපමාවයි දෙක විතරයි බුදු දහමේ කල්පයට පෙන්වන්නේ. එතෝර දැන් අබටැන්කි ලක්ෂයයි අසංකයේ හතරට අබටැන්කි එකයි. තොර බලන්න අබටැන්කි ලක්ෂයකට බුදෝරු පහළර තියෙන විසි අට නම. කුච්චර අඩුද බලන්න. හේතුව ජීවිත පරිත්‍යාගෙන් දානමාන පින්කම් කරන අය ලෝකේ නැහැ. තමාදදා උපන්න වාසනාවන්ත දරුවන් පරිත්‍යාග කරන්නෝ ලෝකේ නැහැ. ඒ නිසා බුදවරු අඩුයි. ඒ අනුව හිතලා අපේ වාසනාවට මේ ගෞතම බුද්ධ ශාසනය හම්බෙලා තියෙන. නිසා සාපරාදී ලෙස මරණය කරා යන්නේ නැතෝ එදිනෙදා ජීවත් වීමට යමක් හරි හම්බ කරගෙන පරලෝ වෙනුවෙන් පරලොව සැපය වෙනුවෙන් නිවන්සෝ වෙනුවෙන් දාන සීල භාවනා කියන පින්කම් ටිකක් කරගන්න වෙනවා. උදේ හවස බුද්ධ වන්දනා කර ගැනීමෙන් මල් පහන් ගිලන්පස පූජාවෙන් දානමාන පූජාවෙන් ගෙවා නිම කළ නොහැකි පිනක් ලැබෙනවා. හැබැයි සද්ධාවෙන් ගෞරවෙන් ඕනෑ කමින් කොළොත් පමණයි. එහෙම මෙහෙන් කළාට ලොකු විපාක ලැබෙන්නේ ඒ වගේම පංච සීලය ආරක්ෂා කරගන්න ඕන, පොයේ ටට සීල් ගන්න ඕන, පන්සල රැකබලා ගන්න ඕන, මහා සංඝයා රැක ගන්න ඕන, සෝදුව, සුරාව, දුරාචාරයෙන් වළකින්නම ඕන. අද ලෝකයේ විනාශ වේගන යන්නේ සෝදුව සුරාව දුරාචාරය නිසා. සමගිය සමාදානයේ දියුණුව නැහැ. අසමගිය වැඩි වෙලා වාද ભેද වැඩි වෙලා. හේතුව තමයි මේ දුරාචාර වැඩ. එනිසා කවුරුත් ඒ වගේ වැළකීලා පන්සලට යෑම එම පුරුදු කරගන්න අනිවාර්යයි. එතකොට නරක වැඩ ඉවත් වෙලා පන්සිල් රැකගෙන තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගනු ලැබෙනවා. මවට හොඳට සලකන්න ඕන, පියාට හොඳට සලකන්න ඕන. වයසට යන මව්පියෝ දෙස සමහර දරුවෝ බලන්නේ නැහැ. මහලු මඩන්වල සමාට දුක් විඳිනවා. එහෙම කරන්න එපා. හැදෝ වැඩෝ මව්පියෝ දෙන්න අපට විශාල පරිශ්‍රමයක් දරලා දුකක් විඳින මේ තත්ත්වයට ගෙනාවේ. ඒ නිසා අනිවාර්යෙන් තමාගේ මවට පියාට සලකන්න ඕන වැඳුම් පිදුම් කරන්න ඕන. ඒක ලොකු බෝසත් ගුණයක්. මවට පියාට සලකන දරුවෝ මරණයෙන් පස්සේ දෙව්ලොවට යන බව, නිවන්සෝ ලබන බව ධර්මයේ පෙන්නනවා. මාතා පිතෝ පත්තානං ඒතං මංගල මුත්තමං කියන එක තමයි. මංගල කියන්නේ මෙලව යහපත සැලසෙනවා, සංසාරේ සුගතියක ඉන්නවා ඊළඟට නිවන් සුව ලබනවා. ඔන්න ඔය කරුණු තුනට මංගල කියන වචනේ ගෙනහර දක්වන මං උච්චති පාපන්තං ගලතීති මංගලං කියලා පැහැදිලි කරනවා. ඔන්න වතාවක් ටික හරියට කළොත් අපර මොනම දෙයකින්වත් අඩුවක් පාඩුවක් නැතුව මේ සංසාර ගමන ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. පින කියන්නේ සැපේට නමක්. මිනිස්යාට ඕන කරන මනුස්ස සම්පත් දෙවියන්ට ඕන කරන දිව්‍ය සම්පත් ලැබෙන්නේ මේ පින තියෙන අයට පමණයි. ඇල් වතුර ටිකක් ලැබෙන්නත් පින ඕන. ආහාර පාන පටන් එහාට කවර කතාද. එනිසා කුඩා මහත් ඔබ අප හැමෝම පරලොවට බය වෙන්න ඕන. විශේෂයෙන් අපායට බය වෙන්න ඕන. පරලොව සැපෙන් ඉන්න ඕන. එනිසා දාන සීල භාවනා යන පින්කම් තුනක් කරගත යුතුය. කරුණාව මෛත්‍රිය දියුණු කරගත යුතුය. සැඩපරුස ගති ඉවත් කළ යුතුය. එතකොට තමන්ගේ ජීවිතය හොඳට দমনය වෙලා හොඳ පින්දහම් ටිකක් කරගෙන අවසන් ගමන යන්න පුළුවන්. පරලෝ ගිහිල්ලා පින් කරන්න පුළුවන් කියලා කිසි කෙනෙක් හිතන්න එපා. කොයි ලෝකයකට ඇයිද කියලා අපට කියන්න බෑ. එනිසා මේ බුද්ධ ශාසනය පවතින කාලේ ඕන තරම් පින් කරගන්න පුළුවන්. කට පරිස්සම් කරගෙන මේ පින්දාම් ටික කරගත්තොත් සසර දුක් විඳින්න නැතුව බොහොම වාසනාවන්ත සුඛිත මොදිත ජීවිත පෙළඟ ගත කරන්න පුළුවන්. අන්න ඒවා ගැන හිතලා කල්පනා කරලා ආගමට දහමට ලැබෙව කටයුතු කළොත් වටිනවා. මනුස්ස ජීවිතේ ලැබුණ පෙර පිනට ඒ බව හොඳට හිතට කාවත් දාගෙන නැවත මනලෝ උපදින්න ඕන දෙව්ලොවට යන්න ඕන එහෙමනම් දිනපතාම ආහාර පාන ගන්න වගේ දාන සීල ආදී පින්කම් වැඩි කර ගන්න ඕන කියලා දොන මෛත්‍රී භාවනාව දවසට විනාඩි කීපයක් හෝ මෙනෙහි කළොත් විශාල පිනක් ලැබෙනවා. ලෞතර බුදු කෙනෙකුට වන්දනාමාන කරන් ලැබීම කල්ප ගණනකින් නමුත් හම්බ වෙන්නේ නැහැ. නමුත් අපේ වාසනාවට ලැබිලා තියෙන ඒවා වැඩි දියුණු කරගන්න ඕන. අපි දැන් මාත්‍රුකා පැත්තට හැරෙමු. මේ මාත්‍රුකා දේශනය බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක භික්ෂූන් වහන්සේලා අමතමින් කළ දේශනයක්. භික්ෂූන් වහන්සේලා ප්‍රශ්නයක් ඇහුවේ නැත්නම් තමන් වහන්සේ විශේෂ දේශනාවක් එදවස පවත්වනවා. භික්ෂූන් වහන්සේලාට හවස හයේ සිට රාත්‍රී දහය දක්වා පැය හතරක කාලයක් වෙන් කරලා තිබුණා. විනය ශික්ෂාපද පැනවීම, භාවනා කමඨහන් කියාදීම, ජාතක දේශනාවන් අවශ්‍යනොත් දේශනා කිරීම ඒ කටයුත්තක් නොවනොත් විශේෂ දේශනාවක් පවත්වනවා. ඒවගේ දේශනා දහට දාහක් පමණ අපේ සූත්‍ර පිටකේ තිබෙනවා. ජාතක දේශනාවන් නැතුව සූත්‍ර දේශනා පමණක් දහට දාහක් පමණ තිබෙනවා. එයින් එකක් තමයි මේ ඉදිරිපත් වනේ මේ දේශනාව ඉට්ට ධම්ම සූත්‍රයේ නමින් හඳුන්වනවා. සවැත්නුවර ජේතවනාරාමය පොළොමහත් ලෝකයේම වැදගත්ම තැනක් බුද්ධ ගයාව වගේ. බුද්ධ ගයාවේ සියලු බුදුවරු පහළ වෙන තැන ජේතවනාරාමය බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා නිත්‍ය වාස භූමියේ හැටියට පවතින්නේ ජේතවන භූමියයි. වෙනස් වෙන්නේ නැහැ. අතීත බුදවරුත් අනාගත බුදවරුත් වැඩ කරන තැන. ඊළඟට බරණැස ඉසිපතනාරාමය වෙනස් වෙන්නේ නැහැ. එතන තමයි මංගල ධර්ම දේශනය පවත්වන්නේ. ඊළඟට සංකස්සපුරය දෙව්ලොව වස්වසලා වස්සාන කාලෙන් පස්සේ වැඩම කරන්නේ සංකස්සපුරයට. මෙන්න මේ ස්ථාන හතර කිසිම බුද්ධ ශාසනයක වෙනස් වෙන්නේ නැහැ. එක මතක තියාගන්න. අනිත්යෙන් වෙනස් වෙනවා. බෝසත් උපත මහා විනිෂ්ක්‍රමණය කිරීම ඒ වගේම වාසය කරන වාස භූමි ඒවා වෙනස් වෙනවා. මේ ස්ථාන හතර කිසිම බුද්ධ ශාසනයක වෙනස් වෙන්නෙම නැහැ. අපේ බුද්ධ ශාසනයේ 500ක් මහරහතුන් වහන්සේ සමග බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන. සමහර බුද්ධ ශාසනවල හාර ලක්ෂයක් මහරහතුන් වහන්සේක වැඩ ඉඳලා තියෙනවා. හැටාට ලක්ෂයක් මහරහතුන් වහන්සේ එක්ක වැඩ ඉඳලා තියෙනවා. කෝටි ලක්ෂයක් මහරහතුන් වහන්සේ එක්ක වැඩ ඉඳලා තියෙන මේ බුද්ධ ශාසනවල අපේ බුද්ධ ශාසනය තමයි අඩම සංඝ පිරිසක් වැඩ ඉඳලා තිබෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා දසීමේ භික්කවේ ධම්මා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මින් කියලා. මහණෙනි කරුණු 10ක් තිබෙනවා. ඒක බොහෝම හිතගත පිනවා යන කරුණු 10ක්. හැබැයි ලෝකේ හැමෝටම නැහැ. එනිසා දුර්ලභයි කියලත් පදාලා දුර්ලභා ලෝකස්මින් ලෝකේ හැමතැනම හැම කෙනෙකුටම හම්බ වෙන්නේ නැහැ. පින්වන්තීන්ට පමණක් ලැබෙන කරුණ 10ක් බව මේ දේශනයෙන් අපට පැහැදිලි කරනවා. පළවෙනි කාරණේ භෝගා ඉත්තා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මේ. පළවෙනි කාරණේ තමයි මිල මුදල් භෝග සම්පත් ලැබීම භෝග සම්පත් කිව්වම හැම දෙයක්ම අයිති. මිල මුදල් කෙතුවතු යාන වාහන ගේදොර ආදී සියලුම සම්පත් ලැබෙන්නේ පින් ඇති අයට පමණයි. එය හඳුන්වනවා භෝග සම්පත්තිය හැටියට. අතීත සංසාරයේ කෙනෙකුට යමක් දුන්නනම් එහි විපාක හැටියට යමක් ලැබෙන්න ඕන. නොලැබෙන්න බෑ. දානාදී පින්දහම් කරන අයට ඒ භෝග සම්පත්තිය හොඳ ඇති හම්බ වුණා. ධනට පිනට විරුද්ධ නම් දානාදී පින්කම් නොකලේ නම් ඒ අයට ආහාර පාන හම්බ වෙන්න විදිහක් නැහැ. බොහෝ කලක් දුක් විඳිනවා. ඒ නිසා හැමෝම සංසාර ගමනේ සාපිපාසාදී දුකක් නැතව සුවසේ වාසය කිරීම සඳහා සද්ධාවෙන් ගෞරවෙන් ඕනෑකම යුක්තව මේ දානමේ පින්කම අනිවාර්යෙන් කරන්න ඕන. මේ දානමේ පින්කමට ಜಾති ආගම් ભેද වංශ මොකොත්ම නැහැ. හැමෝටම තියෙන බඩගින්න පිපාස වේදනාව එහෙමනම් හැමෝම කෙනෙකුට යමක් දීම පුරුදු කරන්න ඕන. ඒ විපාක ආපස්සට හැරුණාම සැප විපාක ලැබෙනවා. අපි සංඝික දාන පවත්වනවා ලෞතර බුදුරජාණන් වහන්සේට සමහර අය උදේ දවල් දානමාන පූජා කරනවා, කිරියාහාර පූජා කරනවා, දෙතිස් ව්‍යංජන පූජාවන් සහිත ප්‍රණීත දානේ කැවිලි පෙවිලි අතුරුපස සහිතව පූජා කරනවා. මේ පූජාවන් කරන අය සසර වසනතුරු ධනවතුන් වෙනවා. මොනම දෙයකින්වත් අඩුපාඩු නැහැ. ඉන්න ඉන්න තැන්වල නිදන් වස්තු පහළ වෙනවා. ඒ තමයි මේ තුනරවන්න කරන පෝජාවේ 96 එහෙනම් හැමෝම මේ දානමාන පින්කම් හෙලා දකින්න නැතෝ දන්සල් හෙලා දකින්න නැතෝ හැම දානමේ පින්කමකටම සහසම්බන්ධ වෙන්න ඕන අනේ මට කරගන්න විදිහක් නැහැ කියලා හිතන් දෙපා බත් හැන්දක් පූජ කළත් විශාල පිනක් මල් වට්ටියක් පූජ කරලා දේවාත්ම භාව 80 කෝටියක් ලබාගත් බව අපේ අපදාන පාළිය පෙන්වනවා. ඒ වගේ මල් පූජාවෙන් කල්ප ලක්ෂයක්ම සුගතී හිටෝ බව ඒ තපදාන පාළිය පෙන්වනවා. පහන් පූජාවෙන් පංච දීපිකා රහත් මෙහෙණින් වහන්සේට ඒත් කල්ප ලක්ෂයක්ම සුගති සැප ලැබුණ බව පෙන්වනවා. පේනවා නේද භෝග සම්පත්තිය කොයිතරම් ශ්‍රේෂ්ඨද භෝග සම්පත්තිය ලැබුණේ මේ දානමාන ආදී බුද්ධ පූජා වන්දනාමාන ආදී පින්කම් වල විපාක අපි ඒවා හොඳ හැටි කරන නිසා සංසාරයේ දුක් විඳින්න නැතුව බොහොම හොඳ ජීවිත පෙළක් ලබන්න පුළුවන් දෙවෙනි කාරණය වන්නෝ වර්ණ සම්පත්තිය හැමෝටම ප්‍රියමනාප ජීවිතයක් ලැබෙන්න පිනට මෛත්‍රී භාවනා කළොත් දර්ශනීය ජීවිතයක් ලැබෙනවා හොඳ ආහාර පාන පරිත්‍යාග කළොත් වටිනා වටිනා දේ පරිත්‍යාග කළොත් එහි විපාක හැටියට දර්ශනීය ජීවිතයක් හම්බ වෙනවා. නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරලා බෙහෙත් ඖෂධ ආදී පූජා කිරීමෙන් ගිලානෝපස්ථාන කිරීමෙන් මේ කියන නිරෝගී සම්පත්තිය හම්බ වෙනවා. එහෙමනම් නිරෝගී සෝය කියන එක හැමෝටම අවශ්‍ය වෙන්න වගේ මේ දර්ශනීය ජීවිතය අත්‍යවශ්‍ය වන කාරණයක්. හැමෝටම ප්‍රියමනාප දර්ශනීය ජීවිතයක් ලැබෙන්නේ පින් කරපු අයට පමණයි. එනිසා මෛත්‍රී භාවනාව අවිහිංසාවාදයේ විශේෂයෙන් දියුණු කරන්න ඕන. ඊළඟට ආරෝග්‍යං ඒටම සම්බන්ධ නිරෝගීකම නිරෝගී බව කියන එක ලෝකයේ හැමෝටම නැහැ. නොයෙක් නොයෙක් ආබාධ වලින් පෙළෙනවා. වයසට යනවා. ජරා ජීර්ණ වෙනවා. ඒක තමයි මේ ලෙඩවීමේ ස්වභාවය. ඒක අකුසල විපාකයක්. ඒකින් බේරීමට නම් අපි මව්පියන්ද වැඩිහිටියන් ගුරුවරුන්ට හොඳට සලකන්න ඕන. ගිලානෝපස්ථාන කරන්න ඕන. ඖෂධ පූජා කරන්න ඕන. අන්න එතකොට අපට හෙම්බිරිස්සාවක් බඩයමාරුවක් උණක් වාගේ නැති නිරෝගී වන්ත ජීවිත ලබන්න පුළුවන්. සමානක් උපන්දා පටන්ම ලෙඩ දරුණු ආබාධ ශෛල්‍ය කර්ම වලට භාජනය කිරීම ඒවා සංසාර දෝෂ ඒවා හොඳට දැන කියාගෙන සසර වසනතුරු මට නිරෝගී සම්පත්තිය ලැබේවා කියන පැතුමෙන් ගිලානෝපස්ථානාදී පින්කම් ටික හොඳට කරන්න ඕන බේත් ඖෂධ ආදී ගිලනුන් සඳහා පූජා කරන්න ඕන. ඒක බොහොම වැදගත් පින්කමක්. එයානම් නිරෝගීකම ලැබෙන්නේ පින් ඇති අයට පමණයි. ඊළඟ කාරණය බාහු සත්‍යං බහුස්වත භාවේ දනෝගත්කම. මේ දනෝගත්කමත් ලෝකේ හැමෝටම නැහැ. කොයිතරම් ඉගෙනගෙන ආවත් උසස් පෙළ සාමාර්ථයේ විශ්වවිද්‍යාලවලට යෑම උපාධි ශේස්ත්‍රය ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක් වීම දක්වා යන්න බෑ. එමනම් අධ්‍යාපනයෙන් ඉහළට යන්න දැනුවත්කම වැඩි කරගන්න ඉගෙන ගන්න දේ හොඳට දරා ගන්න ඕන කරන්නේ පින පින ඕනමයි. භාවනා කිරීමෙන් ධර්ම දේශනා කිරීමෙන් බණ ඇසීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ධර්මයේ මෙනෙහි කිරීමෙන් සහ භාවනා කිරීමෙන් විශාල නුවණක් ලැබෙනවා. පොතපත පරිත්‍යාගයෙන් දහම් දැනුම ලබා දීමෙන් ඉගෙන ගැනීමට පහසුකම් ලබා දීමෙන් පහන් ආලෝක පූජාවෙන් දානමාන පින්කම් වලින් නුවණ හම්බ වෙනවා. නුවණ ලබා දෙන මහා පින්කම හැටියට ධර්මයේ පෙන්වන්නේ මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හිතෝත් එකවරක් හරි අන්නේ පින්කමට සමාන කරන්න පින්කමක් නැති බව මේ තථාගත ධර්මයේ පෙන්වනවා. අන්න ඒවත් කවුරුත් හොඳට ඉගෙන කියාගෙන නුවණ ලබා දෙන පින්කම් වැඩි කරගත්තොත් වටිනවා. එහෙමනම් බෞසුත භාවය ලැබෙන්නේ පින හේතු කරගෙනයි. ඊළඟට සීලං පන්සීල් අටසීල් රකින්න පින ඕන. දැන් පන්සලට එන්නත් හැමෝටම බෑ. පන්සලට එන්නත් පිනෝන පින් ඇත්තෝ පමණයි පන්සලකට එන්නේ. ගමේ කොයිතරම් හිටියත් බලන්න පන්සලකට එන්න හිද්දෙන්නේ කී දෙනාටද කියලා. ඒ වගේ තමයි පංචශීලයේ රකින්න හිද්දෙන්නේ ස්වල්ප දෙනාටයි. පෝයට අටසිල් ගන්නේ ඊටාම ස්වල්ප දෙනයි. ඒකටත් පින ඕන. සතුන් මැරීම, හොරකම, කාම මිත්‍යාචාරය, බොරුව වංචාව, කපටිකම සහ මද්ද්‍රව්‍ය පාවිච්චි කියලා ලෝකයේ දරුණු පව් පහක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ පහ නීති පහක් දාලා වැළැක්වුවා කරන්න එපා කියලා. වේරමණී කියලා කිව්වේ ඒක වැළකීම. මෙන්න මේ පස්පව් වලින් වළකිනවා නම් ලෝකේ ලබන්න බැරි සම්පතක් නැහැ කියලා ධර්මයේ පෙන්වනවා. මිනිස්යාට ඕන කරන මනුස්ස සම්පත්, දෙවියන්ට ඕන කරන දිව්‍ය සම්පත් අවසානයේ නිවන් සම්පත් ලබා දීමට ප්‍රමුඛ ස්ථානයකට එනවා පංචශීලයේ රැකීම. ඒ නිසා මේ මාතෘ මවවරු දරුවෝ කවුරුත් වැඩි සීල් නැතත් කමක් නැහැ. මෙන්න මේ පංචශීලය දිනපතාම සමාදන් වී රැක ගන්න කැඩෙන්න පුළුවන්. පොතුජන ගතියේ ස්වභාවය සීලය කැඩෙන්න පුළුවන්. නැවත සමාදන් වී රැක ගන්න ඕන. උදේ තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙනවා. ආයි හැන්දෑවේ සමාදන් ඔය අතර අපි මැරුණොත් කවදාකවත් දුර්ගතියකට යන්නේ නැහැ. සීලවන්තයෙක් දුර්ගතියකට යවන්න බෑ. සුගතියක උපදින්නේ මඟ අපි හොඳට දැන කියාගෙන ඒ කරුණු අනුගමනය කරන්නට ඕන. ඊළඟට බ්‍රහ්මචර්යයන් ගුණ දියුණු කරන්න ඕන. සීල සමාධි ප්‍රඥා ගැඹුරු ගුණ තුනක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයට නම. එහෙනම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ යන්නට නම් සිහිනුවණින් ඕනම පින්කමක් කළොත් සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. සිහිනුවණ ප්‍රධානයි. මල් පහන් ගිලන් පස දැන් බෙහෙත් ඖෂධ පූජාව පන්සිල් අටසිල් රැකීම බණ ටිකක් ඇහිීම භාවනාවක් කිරීම සීල සත්වයෝ සුවපත් වෙත්වා කියලා එකවරක් මෙනෙහි කළොත් සීල සමාධි ප්‍රඥා යන ගුණධර්ම තුනම වැඩෙනවා එනම් ආර්ය ශ්‍රාංගික මාර්ගයයි වැඩෙන්නේ සීලය සම්මා වාචා කම්මන්තා ජීව කියනවා සමාධිය කියන්නේ සම්මා වායාම සති සමාධි මාර්ග අංග තුනයි ප්‍රඥාවට කිව්වේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප අංග දෙකයි එහෙනම් සීල සමාධි ප්‍රඥා යනෝ ආදේශ්ඨාංගික මාර්ගයයි ආදේශ්ඨාංගික මාර්ගය anu බුදුපසේ බුදු මහරහත්තුතුමෝ ගමන්ගත් නිවන් මගයි. ඒකද තමයි ශාසන භ්‍රමචර්යාව කියලා කියන්නේ. ඊළඟට මිත්තා කල්යාණ මිත්‍රෙක් වීම, කල්යාණ මිත්‍රෝ ලැබීම, ලෝකේ හැමතැනම කල්යාණ මිත්‍රෝ නැහැ. වනයක් පාසා සුදු හඳුන් රත් හඳුන් නැහැ. එතෙක් පාසා ගජමුතු නැහැ. ඒ වගේ ගමක් පාසාම පින්නතුනි සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රෝ නැහැ. එනිසා කල්යාණ මිත්‍රෙක් ඉස්සෙල්ල තමන් වෙන්න ඕන. කොහොමද වෙන්නේ? හොඳ දේ කතා කරන්න ඕන. හොඳ හිතවිලි හිතන්න ඕන. හොඳ වැඩ කටයුතු කරන්න ඕන. නපුරු ගති පැවතුම් නැති පුද්ගලයා කල්යාණ මිත්‍රයයි කියලා කියනවා. එවැනි කෙනෙක් හොයාගන්න ඕන. පස්පව නොකරන ඒ වගේම පන්සිල් රකින දානමාන පින්කම් කරන හොඳ මිත්‍රයෙක් හොයාගන්න ඕන. ඒ බඳු අය බොහෝම අඩුයි ජන සමාජේ. ඒ නිසා කවුරුත් පස්පව් වලින් වැළකීලා පන්සිල් රකින්න ඒතර තමනුත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා, යහපත් මිත්‍රයෙක් වෙනවා. සංසාරයේ කවදාකවත් දුර්ගතියකට යන්නේ නැහැ කියන එක අප තථාගත ධර්මයේ හොඳ හැටි පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් කල්යාණ මිත්‍රයෙක් වෙන්නටම ඕන. අපි හැමදාම කියන ගාතාවක් තියෙනවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාතාව. මේක සකස් කරපු ගුරුවරයා මහා පඬිවරේ බලන්න මේකෙන් කියන්නේ පොඩි කතාවක්ද කියලා. ඉමිනා පුඤ්ඤ කම්මේන මා විසින් රැස් කරගත්ත මේ පින්කමේ අනුහසින් මා මේ බාල සමාගම මට නරක ආශ්‍රයක් නොවේවා. කොච්චර කාලයකටද යාව නිබ්බානපත්තිය නිවන් දකිනා ජාති දක්වාම මේ පිනෙන් මට නිවන් දකිනා ජාති දක්වා පාප මිත්‍රයෝ නොලැබේවා මේ පිනෙන් මට නිවන් දකිනා ජාති දක්වාම සතන් සමාගමෝ හෝතෝ සත්පුරුෂෝ ලැබේවා ඔන්න ඔය ගාථාව දෑත නලන මත තියාගෙන සියලු පින්කම් නිමවා කරන්න ඕන. ඒතොර සංසාරේ පාප මිත්‍රෝ හම්බ වෙන්නේ නැහැ. හොඳ මව්පියන් ගුරුවරුන් ඥාතීන් වැඩිහිටියන් සහෝදර සහෝදරයන් නෑදෑ හිත මිත්‍රාදීන් පමණයි හම්බ වෙන්නේ. අසත්පුරුෂයෝ ආශ්‍රයයට හම්බ වෙන්නේ නැහැ. මොකද පින්කමක් කරලයි ඒ ප්‍රාර්ථනාව කළේ ඒක ඉතා වැදගත් ඊළඟට සංඝහා දෙව්ලොවට යෑම මරණයෙන් පස්සේ මනුලොව හෝ දෙව්ලොවට බඹලොවට යන්න හැමෝටම බෑ. මරණයටපත් වෙනකොට ගේදොර මතක් වෙනවා. දුවා දරුවන් දරුමුරුබරෝ සිහි වෙනවා. මිලමුදල් කෙතවතු යාන වාහන මතක් වෙන එක පෘථග්ජන ගතිය. අන්න ඒක ඉවත් කරගන්න කියලා තමයි බුදුදහමෙන් අපට උගන්වන්නේ. මොනම දෙයක් කෙරෙහිවත් ඇලීමක් ගැටීමක් තියාගන්න එපා. අපිට නමක් දීලා තියෙනවා පුතුජන කියලා. පුතු කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා, ගුණමකුකම් ආදී පව්වලට පුතු කියලා කියනවා. ජනන කියන හටගන්නේය. පුතුජන කියන්නේ කෙලෙස් පව් හටගන්නේය කාගද අපේ හිතේ. එන අපට කියන්නේ පුතුජන කියලා. පුතුජන මිනිහා අපතුජන කියන්නේ රහතන් වහන්සේට. රාතන් වහන්සේට මොනම පවක්වත් හටගන්නේ නැහැ. ලෝභ දෝෂ මෝහ ආදී මොකුත්ම නැති නිසා උන්වහන්සේට හොඳම වචනයක් ලැබෙනවා පුතුජන කියලා. අපිට කියන්නේ පුතුජන කෙලස් බහුලයි. දැන් මේ බණහන වෙලාවේ සමහර විට ඉවත් වෙලා යනවා. හොඳ හිතවිලි සමුදායක් ගලාගෙන එනවා. ඒ වෙලාවේ පුතුජන වචන ඉවත් වෙනවා, අපුතුජන හම්බ වෙනවා, ආපව පුතුජන තත්වයට වැටෙනවා. එහෙමනම් අපි දෙව්ලෝ බඹලෝ පතා පින් කරන්න හොඳ නැහැ. නිවන් සැප ලැබේවා කියන පැතුම හිතේ තියාන පින්කොලොත් මනරූප දෙන්නත් පුළුවන්, දෙව්ලොවට යන්නත් පුළුවන්, බඹලොවට යන්නත් පුළුවන්කම තිබෙනවා. අන්නේ බව හිතාගෙන වැඩි වැඩියෙන් දාන ආදී පින්දහම් සිදු කිරීම ගෞරවයෙන් සිද්ධ කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි පඤ්ඤා නුවණක් ලැබීම. ලෝකේ හැමෝටම ප්‍රඥාව හම්බ වෙන්නේ නැහැ. සිහි කල්පනාවෙන් පින් කරපු අයට සිහිනුවණින් බණ ටිකක් අහපු අයට බණ භාවනා කරපු අයට පමණක් නුවණ හම්බ වෙනවා. බලන්න සරියොත් මොගලන් ආනන්ද කාශ්‍යප රාහුල වැනි මහරහතන් වහන්සේලාගේ නුවණ කොයිතරම් ප්‍රබලද කියලා. මහා සාගරයේ වගේ ප්‍රචලිතයි ගැඹුරුයි. ඒ උන්වහන්සේලා කල්ප ලක්ෂයක් පුරාවට දාන සීල භාවනාදී පින්දහම් කරලා නිවන්සෝ පතාගෙන ආපෝ එකේ විපාක හැටියට තමයි ඒ මා නුවණ ලබන්නට පුළුවන්කම ලැබුණේ. භාෂා 100ක් කතා කරන්න පුළුවන් අර්ථ ව්‍යංජන සහිතවම බලන්න පොඩි නුවණක්ද කියලා. බුලෝතුරා බුදුරජාණන් වහන්සේගේ නුවණ නම් සම කරන්න බෑ. බුදු කෙනෙක් කතා කරන්නේ pāli භාෂාවෙන් අපිට එන්නේ සිංහල භාෂාවෙන් සතුන්ට තම තමන්ගේ භාෂාවලින් අන්නේ සත්වයන්තේ භාෂාවලින් ඇහෙනවා බලන්න ලෞතර බුදු කෙනෝගේ තිබෙන බලය ධර්ම දේශනාව කරනකොට හැම කෙනෙකුටම ඇහෙන්නේ අනේ මටයි මේ බණ කියන්නේ කියලා ඒකයි දුවන පණින තිරිසන් සත්තු පවා බුදුරජාණන් වහන්සේ බණ කියනකොට නවතිනවා ඒ වගේම අන්‍යාගමික අය පවා නවතිනව තමන්ගේ භාෂාවෙන් මේ බණ ටික ඇහෙන්නේ. ඒ නිසා හැමෝම බුදුපාමුල වැඳ වැටෙනවා, දොහොත් මොදුන් තබා වඳිනවා, තොනරුවන් සරණ යනවා. සාමාන්‍ය උදවිය නෙමෙයි යක්ෂ රාක්ෂසයෝ පවා බුදුපාමුල වැඳ වැටුණා. ඒ වගේම බුදුමන ශ්‍රවණය කරන නපුරු සත්තු පවා බුදුපාමුල දන ගැසුවා. බලන්න එතකොට කොයි තරම් වටිනවද නානාගිරි හස්තිරාජයාට උන්වහන්සේගේ හදපත්තලෙන් කර ආශිර්වාදයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් දන ගැසුව නේද ආලවක යක්ෂසෙන් ප්‍රතිවරයා බුදුරජාණන් වහන්සේ වාර තුනක් එළියට ඇතුළට ගත්තා උන්වහන්සේගේ අනුශාසනාවෙන් පැහැදුන දන ගැසුවත් තුනුරුවන් සරණ ගිහිල්ලා වාසනාවන්තයෙක් බවට පත් වුණා. ඒ වගේ ලෝකයේ අදම පුද්ගලයන් නපුරු පුද්ගලයන් අප්‍රමාණව හිටියා. ඒ ඔක්කොම බුදුපාමුල වැඳ වැටුනේ මේ තමන් නුවණට ගෝචර දේශනාවන් අහපු නිසා එනිසා ලෞතර බුදු කෙනෝගෙන් බණ ඩිංගක් අහන්න අපට වාසනාව නොලැබුණත් උන්වහන්සේ දසෝ ධර්මය ලෝකේ පවතින නිසා එයත් ඇහිම අපේ වාසනාවක් එහෙමනම් නුවණ ලබා දෙන පින්කම් අතරින් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම දේශනා කිරීම භාවනා කිරීම ධර්ම සාකච්ඡා කිරීම ධර්මයේ මෙනෙහි කිරීම අතරින් ප්‍රධාන පින්කම් පහයි අනිත් සියලුම පින්කම් වලිනුත් නුවණ ලැබෙනවා එහෙමනම් ඒ නුවණ ලබා දෙන සියලු පින්දාන් ටික කළොත් අපේ සංසාර ගමන වරදින්නේ නැහැ බොහොම හොඳ ගමනක යන්න පුළුවන් සංසාර දුක් විඳින්න නැතුව සාපේපාසාදී දුකකට යන්නේ නැතුව අඳබිරිගලු ආත්ම භාවයක් ලබන්නේ නැතුව හොඳ පිරිපොන් ජීවිත පැලක් ලබාගෙන බුද්ධ ශාසනය රැකගෙන ප්‍රාර්ථනීය බෝධි වලින් සාන්ති ලක්ෂණ අමහමහා නිවන් සම්පත් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම කල්පනා කරගෙන කාගේ සද්ධාදී ගුණ පුළුවන් තරම් වැඩි කරගන්න ඕන. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි කරන්න ඕන. කරුණා මෛත්‍රී ගුණ වැඩි කරන්නට ඕන. දාන සීල භාවනා පින්කම් වැඩි වෙනකොට හිතගත නිවා සනස ගන්න පුළුවන් සංසාර ගමන සුගතියකම ඉන්න පුළුවන් අපාය ආදියෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා මව්පියවරුනොත් දුවදරුවොත් හැම කෙනෙකුම බුදු සසුනට තව තවත් ලැබෙන්න ඕන ඒ වගේම පන්සලට යන්න ඕන බණ භාවනා කටයුතු වැඩි කරන්න ඕන උදේවස තුනුරුවන් වන්දනාමාන අඩු කරන්න නැතෝ කරගන්න ඕන එපමණයි අපට ඉතුරු වෙන මොන දේ තිබුණත් ගෙන යන්න බෑ හැම දෙයක්ම දාලා හිස්සතින් යන්න වෙනවා එනිසා මේ පින වැඩි කරගෙන ගියොත් සංසාරයේ දුක් විඳින්න නැතුව මේ කියව සියලුම අනුසස් ලබන්න පුළුවන් භෝග සම්පත්තිය වරණ සම්පත්තිය නිරෝගී සම්පත්තිය බෞද්ධත භාවය ඒ වගේම බ්‍රහ්ම ශාසන බ්‍රහ්මචර්යාව ඒ වගේම සීලවන්ත ජීවිතයක් ලැබීම කල්යාණ මිත්‍රෝ ලැබීම සුගතියකම වාසය කිරීම බෞසුත ජීවිතයක් ලැබීම මහා ඥානවන්ත කෙනෙක් වීම මෙන්න මේ කරුණු කාරණාවෝ ලබා ගැනීමට සුදුසු වන්නේ ඔය කියපෝ පුණ්‍ය ධර්ම ටික පමණයි අන්න ඒවා පුළුවන් තරම් දියුණු තියුණු කරන මෙලව ජීවිතයත් හදාගෙන පරලොව සුගතියක මෙදලා ඔබ අප හැමෝටම ධර්ම දේශනාවෙන් ලැබෙන පින හේතු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමාමා නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න ඕන. එමනම් මේ සියලු දෙනාම මේ ධර්ම දේශනාවේ සියලු කටයුතු කල් වේලා ඇතෝ සංවිධාන කළ සමනා ප්‍රේමරත්න මහත්මිය ධනුෂ්ක නිරෝසන මහත්මය ඇතුළු ප්‍රදේශවාසීන් කොයි කවුරුත් එකතු වෙලා මේසා විශාල පින්කමක් සංවිධානය කිරීම ගැන සතුටු වෙන්න ඕන. බණට ආරාධනා කළ වතාව සම්පූර්ණ කරලා ශීලයක පිහිටල මෛත්‍රී භාවනා කළ ධර්ම ශ්‍රවණය කරලා මේ රැස්පත් කරගත් පින ජීවිතේ පුරා රැස් කරගත් පින අපවත් වී වදාළ අතිපූජනීය නා වෙන අරිය ධම්ම අනුනායක ස්වාමීන් වහන්සේටත් සම්බෝධි විහාරාධිපති පූජ්‍ය පාද පණ්ඩිත දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් එවැගේම නිදහස් ගම ශ්‍රී විවේකානන්ද විහාරස්ථානයේ වැඩ සිට මීට තුන් මාසයකට පෙරදී අපවත් වී වදාළ මාතර සෝමරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපේටපත් වේවා අමා මහ නිවන් සුව අත් වේවා කියලා කවුරු සාදු කියලා රැද්දෙලා පින් දෙන්න ඕන එවැගේ මාර්ගයේ සීලා ගුණවතී උපාසිකා මාතාව අභාව ප්‍රාත්වේ වර්ෂ දෙකක් පිරීම සීපත් කරන එතුමියටත් නැසේගේ ඒ බෝධිරත්න පියාණන්ටත් ඒ වගේම කේ විල්සන් පියාණන්ටත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් විපත් කරදරවලින් මරණයට පත්වන අයත් මේ ධර්ම ශ්‍රවණය කරන මහා සංඝ රත්නයේ නමිනුත් මේ හැමදෙනාගේ නමිනුත් පරලෝකීය මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී ඥාතිවරුත් මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපේටපත් වේවා අමා මහ නිවන් සුවත් වේවා කියලා කවුරු සාදු කියා පින් දෙන්න ඕන ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු ගතරගම සුමන සම්බන්ධි විරාජවරු මෙද්බෝසතානන් දුටුගමනු දිවිරාජයා ප්‍රධාන සමස්ත දිවිරාජ මණ්ඩලය මේ පින් ලබාගෙන හැමෝටම දෙව් රැකවරණය ලබා දෙත්වා දෙවියන්ටත් අමහමහ නිවන් සැප ලැබේවා කියලා සාදුකාරය දීපින් දෙන්න ඕන. ඔබ පහදා වඩා තබා සුජීවත් වෙන මව්පියන් වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සුගති සැප නිවන් සැප ලැබේවා. මේ කුරුණෑගල ප්‍රදේශ වාසී, ලංකා වාසී, ලෝක වාසී, අනන්ත ලෝක වාසී සීල සත්වයෝ මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා පින් කැමැත්තෝ නිවන් සුව ලබත්වා වැඩම වදාළ නායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ මහා සංඝරත්නයටත් මේ පින් බලෙන් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත්ම ලැබේවා කියලා කවුරු සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම දේශකයන් වහන්සේ ප්‍රදාන සමස්ත මහා සංඝරත්නයට නිරෝගී සම්පත් ලැබේවා. අවසාන වශයෙන් මේ රැස් කරගත්තා උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ රුවන්වැලි මහා සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දලදා වහන්සේ සතර ශ්‍රීපාදස්ථාන අනුභවයෙන් බුද්ධ ගයාව බෝධින් වහන්සේ වජිරාසන අනුභවයෙන් ලුම්බිනිය බරණස කුසිනාරාම ජේතවනාරාමය අපේ අටමස්ථාන සොළොස්මස්ථානවල ආනුභා බලයෙන් තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලා ගානුභාවයෙන් අනන්ත බුදුබසේ බුදු මහරහතන් වහන්සේලා ගණන්ත ගුණ බලයෙන් මේ සාරා සංකේය කල්ප ලක්ෂේ පුරාවට ලෝකේ පහළ වන තන්හංකර වේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සමන රේවත සෝබි තනෝම දස්සේ පදුමනාරද පදුමොත්තර සුමේද සුජාත පේදස්සේ අත්ත දස්සේ ධම්ම දස්සේ සිද්ධාත්ථ තිස්සබුස විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා ගණන්ත බුදුගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභව බලයෙන් බුද්ධ ධානුභව බලයෙන් නවලෝතුරා ශ්‍රී සද්ධර්ම රත්නය අනුභවයෙන් ආර්ය මහා සංඝ රත්නයන් අන්ත ගුණ බලයෙන් දෙවුරක වරණෙන් කල්යාණ මිත්‍රයන් ආශිර්වාදයෙන් අද මේ උතුම් පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන සමනා ප්‍රේමරත්න මහත්මිය ධනුෂ්ක නිරෝෂන් මහත්මයතුලේ පවුල්වල හැමෝටමත් ප්‍රදේශවාසී සියලු දෙනාටමත් ඒ වගේ උදව් උපකාර අනුග්‍රහ දක්වෝ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණලාභී මහත්තුරු මවුරු දුවා දරුවොත් හැම කල්හිම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන දියුණු තියුණු වේවා කරදර කම්කටොළු බාධක අපල නවග්‍රහ දෝෂ දුරු වේවා පින්වත් ගුණවත් නනවත් ජීවිතය ගත කිරීමේ වාසනාව හැමෝටම ලැබේවා අසනී පපලු පන්දරව නවග්‍රහ දෝෂේ රාෂ්ට්‍ර කපල අනවින කොට වෙන බන්ධන දුර වේවා එවගේම සත්පුරුෂයන්ගෙන් දුරජනයන්ගෙන් ත්‍රස්තවාදීන්ගෙන් පාවන කරද පීඩා දුරු වේවා මෙතෙන් පටන් නිවන් දකින අතුරු සතර පා දුක සාපිපාසාදී දුකක් අඳ බිරිගුණු ආත්ම භාවය දුගී මගී අසරණකම කිසි කලකවත් මේ පින් බලෙන් නම වේවා නිවන් දකින අතුරු සුගතියෙන් සුගතියට යමින් පාරමී ගුණ ධර්ම සපුරා සත්පුරුෂ ශාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධර්මාන ධර්ම ප්‍රතිපදාව ලැබමින් පාරමී ගුණ දියුණු කරලා ඉක්මන් භවයකදී ඔබ ප්‍රමෝට මාරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සම්පත් පිණිස මේ පින්කම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදුකාරයක් දීලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන්ට පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුගතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච ගම්හෙහි සම්බතං සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතන් පුුණ්්‍ය සම්පදං සබ්බේ භෝතානුමෝදන්තෝ සබ්බ සම්ප එත්තාවතාච අම්හෙහි සම්බතන් පුන්න සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තාච බුම්මත්තා දේවානාගාම හිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගාම හිද්දිිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝ යාව නිබ්බානපත්තිය